සබලකා සතේ අන්තරා සම්මසනං යං කෝයිදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණං ඉදං කෝ දුක්ඛං කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පභවං කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං හෝති තේ සෝ සම්මතමානෝ එවං පජානාති යං කෝයිදං අනේක විදං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උපජ්ජති ජරා මරණං ඉදං කෝ දුක්ඛං උපදි නිදානං උපදි සමුදයං උපදි ජාතිකං උපදි පබවං උපදිත්මින් සති ජරා මරණං හෝති උපදිත්මින් අසති ජරා මරණං හෝති තේ සෝජරාමරණං ච පජානාති ජරාමරණ සමුදයං ච පජානාති ජරාමරණ නිරෝධං ච පජානාති යාච ජරාමරණ නිරෝධ සාරුප්පගාමිනී පටිපදාතං ච පජානාති අයං උච්චති භික්ඛවේ භික්ඛු සබ්බසෝ සම්මා දුක්ඛක්ඛාය පටිපන්නෝ ජරා මරණ නිරෝධායති පින්වත්නි අදත් පොය දවසේ පැයක් පමණ ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා අපි කවදත් මේ භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් වෙන ධර්ම දේශනාවක් තමයි කරන්නේ අදත් ඒ අනුව සම්මසන සූත්‍රය කියන එකෙන් ධර්ම දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ හැමදෙනාම ශීල භාවනාදී කටයුතු කරන උදවිය ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කරලා තව තමත් තමන්ගේ ශීල භාවනාදී ගුණ වැඩි දියුණු කරගෙන තමන්ගේ බලාපොරොත්තු සඵල කරගනිමින් ඊතා ඉක්මනින් සියලු දුකින් අත මිදලා උතුම් අමා මහ නිවන් දකින්නට වීරිය වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ සම්මසන සූත්‍රය කියන එක දේශනා කළේ කුරු රට කම්මාස ධම්ම කියන ගමේ. කුරු රට කම්මාස්ස ධම්ම කියන ගමදී ඊතා ගැඹුරු දේශනා මහා සතිපට්ඨාන සූත්‍රය ආදී ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කුරු රට ජනතාව පෙර පිං ඇති උදවිය. ඒ වගේ මේ ප්‍රදේශය ඊ타මත්ම ශාස්ත්‍රීකයි කෑමෙන් බීමෙන් අරවැම්මෙන් කිසිදු හිඟ පාඩුවක් නැහැ. කාලට වැසි වශයෙන්ම ජනතාව ඊටාම සමගි සම්පන්නයි. යුද්ධ කෝලහල ආරවමේව කිසිම දෙයක් නැහැ. පෙර පින්කල පිරිසක් නිසා කුරු රට කම්මාස්ස ධම්ම කියන ප්‍රදේශයේ ජනතාව ඊටාම බුද්ධිමත් පිරිසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැඹුරු සූත්‍ර දේශනා රාශියක්ම මේ කුරු රටදී දේශනා කළා කියලා. මේ සම්මසන සූත්‍රය කියන එකත් භාවනා වශයෙන් සලකා බලනකොට ටිකක් ගැඹුරු දේශනාවක්. එහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසුවා මහණෙනි නුඹලා මේ අභ්‍යන්තර සම්මර්ෂණය කියන එක කරනවද ස්වාමීනි මම මේ අන්තරා සම්මසන අභ්‍යන්තර සම්මර්ෂණය කියන එක කරනම කියලා එක භික්ෂූන් වහන්සේ නමක් පිළිතුරු දුන්නා නමුත් මේ පිළිතුර බුදුරජාණන් වහන්සේගේ සිත් ගත්තේ නැහැ. ඒ නිසා භික්ෂූන් වහන්සේලා ආරාධනා කළා ස්වාමීනි මේ අන්තරා සම්මසණය කියන එක පියා දෙන්නය දේශනා කරන්නේ කියලා. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මේ සම්මර්ෂණ සූත්‍රය දේශනා කළා. ඉද භික්කමේ භික්ඛු සම්මසමානෝ සම්මසති අන්තරා සම්මසනෝ. මහණෙනි මේ බුද්ධ ශාසනයේ යෝගාවචරයේ සම්මර්ෂණය කරන්නේ අන්තරා සම්මර්ෂණ අභ්‍යන්තර සම්මර්ෂණය කරනවා සම්මර්ෂණය කරනවා කියන්නේ භාවනා අරමුණු සිතින් අල්ලාගෙන මෙනෙහි කිරීම. අතින් අල්ලාගත්තු දෙයක් වගේ සිත තියලා අවධානය යොමු කරලා සිතින් ස්පර්ශ කරලා සිතින් පිරිමැද ලබා භාවනා අරමුණු මෙනෙහි කරන එක තමයි සම්මර්ෂණේ කරනම කියන්නේ. මෙතන බුදුරජාණන් වහන්සේ වදාලේ අන්තරා සම්මර්ෂණය කියලා. අභ්‍යන්තර සම්මර්ෂණය. ඒක ගැන ඉදිරියේදී කියා දෙනම මේ යෝගාවචරයා මේ විදිහට කල්පනා කරනම යෝනිසෝ මානසිකාරේ යංකෝ ඉදං අනේක විද්ධං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උප්පජ්ජති ජරා මරණ මේ ලෝකේ විවිධාකාර වූ නානා ප්‍රකාර වූ දුක් මේ ජරා මරණ වශයෙන් උපදිනවා. ජරා මරණ කිව්වහම ඒක ඇතුලේ තියෙන විවිධාකාර දුක් අනේක විදං නානප්පකාරකං දුක්ඛ ලෝකේ උප්පජ්ජති ජරා මරණ ඒ ජරා මරණ ආදී වූ විවිධාකාර දුක් මේ ලෝකේ පහළ වෙනවා උපදිනවා මේ යෝගාවචරය මෙහෙම යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරනවා ඉදං නකෝ දුක්ඛං කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබව මේ ජරා මරණ කියන දුක මේකට කිං නිදානං නිදානේ මොකද්ද කිං සමුදයං කිං ජාතිකං කිං පබවං මේ පදමාලාවෙන්ම සමාන අර්ථ තමයි කියවෙන්නේ මේ ජරා මරණ වලට හේතුව මොකද්ද නිදානේ මොකද්ද කියලා මේ යෝගාවචරයා කල්පනාවට ගන්න. කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං න හෝති කුමක් කියන කල්හි මේ ජරා මරණ වෙනවද කුමක් නැති කල්හි ජරා මරණ නොවෙනවද මෙන්න මෙහෙම කල්පනාවට ගන්න මේ සම්මර්ෂණ සූත්‍රයේ ජරා මරණ ප්‍රධාන කොට තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා කියන්නේ. අපේ ජීවිතයේ ප්‍රධානම අංක දෙකක් තමයි ජරා මරණ කියනකොට. මේ ජරා මරණ වලට සේරම දුක් ඇතුළත් වෙනවා. දැන් අනේක විදං නානප්පකාරකං දුක්ඛං කියලා වදාලේ සේරම ටික මොනවා හරි මේ සත්‍යයෙන්ට දුක්ඛම් කටළු තියෙනම නම් ඒ සියල්ලම ජරා මරණ කියන මේ දෙකට අන්තර්ගත කරන්න පුළුවන් මේකට සම්බන්ධ වෙනවා ඒ නිසයි බුදුරජාණන් වහන්සේ මෙතන ජරා මරණ මුල්කොට ධර්ම දේශනා කළා. තේ යෝගාවචරයා යෝනිසෝ මනසිකාරයෙන් බලනම හිතනම මේ ජරා මරණ වලට හේතුව කුමක්ද නිදානේ කුමක්ද හේතුව හේනවා නිදාණය හොයනවා. දැන් සිංහල වෙද මහත්මයෙක් ලෙඩක් බලලා මේකට නිදාණය එක්ක වාත එක්ක පිත එක්ක සීම කියලා හොම තේරුම් ගන්නවා. ඒ වගේ නිදාණය මොකද්ද කියලා හිතන් මේ යෝගාවචරයා කල්පනාවට ගන්නවා. කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං නහෝති. කුමක් ඇති කලෙහි ජරා මරණ වෙනවද කුමක් නැති කලෙහි ජරා මරණ නොවෙනවද මේ විදියට යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව සම්මර්ෂණය කරනවා සෝ සම්මසමානෝ එවං පජානාති මේම යෝනිසෝ මනසිකාරයෙන් සම්මර්ෂණය කරලා ඒ යෝගාවචරය මේ විදියට තේරුම් ගන්න නුවණින් අවබෝධ කරගන්න. යංකෝ ඉදං අනේක විධං නානප්පකාරකං දුක්ඛං ලෝකේ උපජ්ජති ජරාමරණ ඒ নানা ප්‍රකාර වූ දුක්ක් වන අනේක විද වූ දුකක් වූ මේ ජරා මරණය මේ ලෝකේ පහළ වෙනවා. ඉදංකෝ දුක්ඛං උපදි නිදානං උපදි සමුදයං උපදි ජාතිකං උපදි පබව. මේ දුකට හේතුව නම් උපදියයි. උපදී නිදානං නිදාන උපදී නිදාන වීමෙන් තමයි මේ දුක් ජරා මරණ පහළ වෙන්නේ. ඒකට හේතුව නිදානය නම් උපදී. උපදේශමින් සති ජරා මරණං හෝති උපදේශමින් අසති ජරා මරණං නොහෝති මේ උපදිය තියෙන කල්හි ජරා මරණ වෙනවා උපදිය නැති කල්හි ජරා මරණ වෙන්නේ නැහැ උපදි නිදානන්ති කන්දෝපදි නිදානං කන්ද පංචකං හෙත්ත උපදීති අදිප්පේත අටුවාවේ විස්තර කරනවා උපදි නිදානං කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය තමයි නිදාන කොට ඇත්තේ මේ දේශනාවේ මෙතන උපදියන නමින් අදහස් කරන්නේ පංච උපාදානස්කන්ධය කියලා විස්තර කරනවා. මේ පංච උපාදානස්කන්ධය නිතරම කියවෙන එකක් රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පහ. මේ පහට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. උපාදාන කියන්නේ තදින් අල්ලා ගන්නවා කියන එක. මේ ලෝක සත්‍යය මේ පංච උපාදානස්කන්ධය සත්‍යයේ පුජ්‍යලයක් වශයෙන් ස්ථිර සදාකාලික ධර්මයක් වශයෙන් හිතනව අල්ලගන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ මේ පංච උපාදානස්කන්ධය කියලා. සාමාන්‍ය ජනයා හැම හිතන්නේ කල්පනා කරන්නේ නැහැ. සරල වශයෙන් ගන්නකොට අපේ ජීවිතය තමයි මේ පංච උපාදානස්කන්ධය. ජීවිතය නැමැති උපදිය පංච උපාදානස්කන්ධය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් මේ සාමාන්‍ය ජනයා අල්ලා ගන්නවා සිටිය. දැන් බුදුරජාණන් වහන්සේ වදාන්නේ මේක රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා කොටස් පහක් තියෙනවා කියලා. ඒවත් අනිත්‍යයි කියලා දේශනා කරන්නේ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සලකන්නේ නැහැ ගණකට ගන්නෙ නැහැ. සාමාන්‍ය ජනයා ප්‍රසක් ජනයා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ස්ථිර වශයෙන් සත්පුජ්‍යල වශයෙන් සදාතනික ධර්ම වශයෙන් මෙහෙම අල්ලා ගන්නවා. එතකොට තමයි මේ උපදි බවටපත් වෙනවා. කොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙතෙන්දී මේ යෝගාමචරය යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරනවා මෙනෙහි කරනවා. උපදිස්මින් සති ජරා මරණං හෝති එතකොට උපදිනම ඇති පංච උපාදානස්කන්ධය තියෙන නිසා ජරා මරණ වෙනවා. මේ උපදිනම ඇති පංච උපාදානස්කන්ධය නැතිනම් ජරා මරණයක් වෙන්නේ නැහැ. මේක ඕන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ඊ타ත්ම සරල කාරණයක් එක පැත්තකින් බලනකොට මේ පංච උපාදානස්කන්ධයට නෙමේ ජරා මරණ සේරමේ ඉන්නේ. ජරා මරණ විතරක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ සැකවින් බලනකොට මේ පංච උපාදානස්කන්ධයම දුකයි කියලා. මේ පංච උපාදානස්කන්ධේ පළමුවෙන්ම ඇති වෙන දුක තමයි ජාතිය. අවසානයේ ඇති වෙන දුක තමයි මරණය. මේ දෙක අතරේ විවිධාකාරයෙන් වෙනස් වෙමින් විපරිණාමයටපත් වෙමින් ජරා ආදී හැටියට විවිධාකාර දුක් සමූහයක් ඇති වෙනවා. මේ සේරම ඇති වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය නිසා. ඒ නිසායි උපදි නිදානං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් කමතකට ගොයන් දාලා ගවයෙන් වටේ ඇවිද ඇවිද තලනවා. ඒ වගේ මේ තේරම දුක් තියනවා නම් තේරම තැලෙන්නේ දුක වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය නිසා තමයි. ඒකට තමයි මෙතන උපදි කියලා වදාළා. එතකොට යෝගාවචරය නුවණින් කල්පනාවට ගන්නවා මේ විවිධාකාර දුක් රාශියක් කියනවා ජරා මරණ වශයෙන් මේ ජරා මරණ කියන විවිධාකාර දුක් රාශිය ඇති වෙන්නේ කොහොමද? මොකද්ද මේකට නිදාන? එහෙම යෝගාවචරය අයෝනිසෝ මානසිකාරයෙන් කල්පනාවට එතකොට ඔහුට අවබෝධ වෙනවා කොහොමද මේ ජරා මරණ තියෙනවා නම් සේරම උපදි නිදානං උපදි සමුදය. පංච උපාදානස්කන්ධය නිසා තමයි ජරා මරණ ආදී සියලු දුක් සමූහයක් ඇති වෙන්නේ. ඒ උපදින නැති පංච උපාදානස්කන්ධය නැතිනම් ජරා මරණ නැහැ. පංච උපාදානස්කන්ධය තියෙනවා නම් සේරම ජරා මරණ තියෙනවා. මේ විදියට යෝගාවචරයා තේරුම් ගන්නවා මේ ජරා මරණ කියන ඒවා ඇති වෙන්නේ අපට ලැබෙන්නේ උපදින නැති පංච උපාදානස්කන්ධය හේතු කොටගෙනයි කියලා. සෝ ජරා මරණංච පජානාති ජරා මරණ සමුදයංච පජානාති ජරා මරණ නිරෝධං ච පජානාති යාච ජරා මරණ නිරෝධ සාරුප්පගාමිනී පටිපදා තංච පජානාති අයං උච්චති භික්කමේ භික්ඛු සම්බසෝ සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ ජරා මරණ නිරෝධාය මේ යෝගාවචරයා සිහිනුවණින් යුක්තව යෝනිසෝ මානසිකාරයෙන් භාවනා කරගෙන යනකොට ඔහුට වැටහෙනම ජරා මරණංච පජානාති. ජරා මරණ කියන එකත් තේරුම් ගන්න. මේ හැම එකක්ම තේරුම් ගන්නේ අනිත්‍ය ආදී වශයෙන් තමයි. ජරා මරණ අවබෝධ කරගන්න. ජරා මරණ සමදයන්ච පජානාති. ජරා මරණ ඇතිවීමට හේතුවත් ඒකත් අවබෝධ කරගන්න. ජරා මරණ නිරෝධංච පජානාති. මේ ජරා මරණයන්ගේ නිරෝධයත් අවබෝධ කරගන්න. යාච ජරා මරණ නිරෝධ සාරුප්පගාමිනී පටිපදා සංච පජානාති. ඒ ජරා මරණ නිරෝධයට සැපවත් වූ ඒ ප්‍රතිපදාවක් කියනම නම් ඒකත් අවබෝධ කරගන්නවා අයං උච්චති භික්ඛවේ භික්ඛු සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ ජරා මරණ නිරෝධය මහණෙනි යම් භික්ෂුවක් සියලු දුක් නැසීම පිණිස ජරා මරණ නිරෝධය පිණිස පිළිපදිනවා නම් මෙන්න මේ විදිහටයි මේ අභ්‍යන්තර සම්මර්ෂණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මෙතන ජරා මරණංච පජානාති කොට ජරා මරණ වලට හේතුව පංච උපාදානස්කන්ධය කියලා නෙමෙයි දේශනා කළේ. එතකොට පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නවා. පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්නවා කියන්නේ දුක අවබෝධ කරගන්නවා. ජරා මරණ සමුදයංච පජානාති. ඒ ජරා මරණ නැතිවීමට හේතුවත් ඒකත් තේරුම් ගන්න. ඊළඟට ජරා මරණ නිරෝධංච පජානාති. ඒ ජරා මරණ සියල්ලක්ම Nirodheට යන්නේ නිර්වාණ අවබෝධය කළාම. ඒ නිසා ජරා මරණ Nirodhe කියන්නේ Nirodha සත්‍ය පිළිබඳව කතාවයි. යාච ජරා මරණ Nirodha සාරප්ප ගාමිනී පටිපදා සංචපජානාති. මේ ජරා මරණ Nirodheට සැපවතු ඒ පිළිබඳව ජරා මරණ නිරෝධයට යන්නා වූ ප්‍රතිපදාවක් ඇත්නම් ඒකත් තේරුම් ගන්න. මේ නම්ගම් වශයෙන් මෙතන වෙනසක් තිබුණත් වචනවල වෙනස්කම තිබුණත් මෙහි අදහස් කරන්නේ දුක්ඛාර්ය සත්‍ය දුක්ඛ සමුදයාර්ය සත්‍ය දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්ම. මෙන්න මේ විදිහට යම් යෝගාමචරයක් පිළිපැද්දානම් අන්නේ යෝගාමචරය සම්බසෝ සම්මා දුක්ඛක්ඛයාය පටිපන්න ජරා මරණ නිරාගය සරුව ප්‍රකාරයෙන්ම සියලු දුක් නැසීම පිණිස ජරා මරණයන් නිරෝධ කිරීම පිණිස පිළිපන්න කෙනෙක් වෙනවා කියලා හිටන් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අභ්‍යන්තර සම්මර්ෂණේ එක කොටසක් තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා අට්ඨාපරං සම්මසමානෝ සම්මසති අන්තරා සම්මසන මහණෙනි නැවතත් මේ යෝගාවචරයා අභ්‍යන්තර සම්මර්ෂණය කියන එක කරන කොහොමද උපදි පණායන් කිං නිදාන කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පබවෝ අර කලින් කියාපු විස්තරේම තමයි දැන් උපදි කියලා මෙතන අපි තෝරාගත්තේ පංච උපාදානස්කන්ධය කියන එකට නෙමෙයි. එතකොට පංච උපාදානස්කන්ධය නැමැති උපදි මේකට නිදාණය මොකක්ද? මේක පහළ වීමට හේතුව මොකක්ද? මේ විදිහට යෝගාවචරයා කල්පනාවට ගන්නවා. මෙහෙම යෝනිස මානසිකාරයෙන් කල්පනා කරගෙන යනකොට ඒ යෝගාවචරයාට වැටහෙනවා අවබෝධ වෙනවා මෙහෙම උපදී තණ්හා නිදානෝ තණ්හා සමුදය තණ්හා ජාතිකෝ තණ්හාපද මේ උපදින නැති පංච උපාදානස්කන්ධය තණ්හා නිදාන මේකට නිදානය මූලික හේතුව තණ්හාවයි. සමුදය මේකට ප්‍රධාන හේතුව පදනම සලකා බලනකොට තණ්හාවට. එතකොට තණ්හාව ඇති කල්හි උපදී ඇති වෙනවා. තණ්හාව ඇති කල්හි උපදී නැමැති පංච උපාදානස්කන්ධයක් පහළ වෙනවා. තණ්හාව නැති කල්හි මේ පංච උපාදානස්කන්ධයක් පහළ වෙන්නේ නැහැ. එතකොට මේ විදිහට යෝගාවචරයා කල්පනා කරනවා යෝනිසෝ මානසිකාරයෙන් තේරුම් අරගන්න ඊළඟට ඔහු අර කලින් කිව්වා වගේම මේ උපදියට හේතු තණ්හාවක් දැනගන්නම තණ්හා සමුදයක් දැනගන්න. තණ්හා නිරෝධයක් දැනගන්නම තණ්හා නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදා කියන මේකත් දැනගන්න. දැන් උඩ කොටසදී දේශනා කළේ උපදිහක් දැනගන්න, ජරා මරණක් දැනගන්නවා, ජරා මරණ සමුදයක් දැනගන්නවා කියලා. දැන් මෙතන වදාරන්නේ උපදිත් දැනගන්න, උපදි සමුදයක් දැනගන්න. උපදේ කිව්වේ පංච උපාදානස්කන්ධය උපදි සමුදය කිව්වේ තණ්හාව. උපදියක් දැනගන්නම උපදි සමුදයක් දැනගන්නවා. ඊළඟට උපදි නිරෝධයක් දැනගන්නවා. උපදි නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දැනගන්නවා. මෙතනත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට බැහැලා තමයි මේ යෝගාවචරය කටයුතු කරන්නේ. උපදී නැමැති පංච උපාදානස්කන්ධේ පහළ වීමට නිදානය තමයි තණ්හා. දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි සලකා බලනකොට එයින් අදහස් කරන්නේත් මේ කාරණාවම තමයි. දැන් කෙටියෙන් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ පංච උපාදානස්කන්ධේ පහළ වීමට හේතුව නම් තණ්හාව. ඒකට තණ්හාව තමයි සමුදේ වෙන්නේ. එතනත් සමුදේ වෙන්නේ තණ්හාව. මෙතන සමුදේ වෙන්නේ තණ්හා. එතකොට ඒ තණ්හාව නිරෝධ කිරීම තමයි මේ උපදී තණ්හාව කියන මේ ඔක්කොම නැතිවීමට හේතු වෙන්නේ. සහ මුලින්ම නිරෝධ කිරීම නැති කිරීම. ඊළඟට ඒ තණ්හාව උපදී නිරෝධයට යන ප්‍රතිපදාව මාර්ගය තමයි ආර්ය මාර්ගය. මෑ දෙවෙනි කොටසදී බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්. මේ විදිහට මේ උපදී ඇතිවීමට හේතුව නම් තණ්හාවයි කියලා නොඑක් ආකාරයෙන් යෝගාචරයා තේරුම් අරගන්නකොට ඒ බුද්ධලයා උපදී නිදානේ උපදී මේ සමුදයක් දැනගන්න උපදිත් දැනගන්න උපදි සමුදයක් දැනගන්නවා උපදි නිරෝධයක් දැනගන්නවා උපදි නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දැනගන්න මේ විදිහට මෙතනත් දුක්ඛාරය සත්‍ය, සමුදයාරය සත්‍ය, නිරෝධාරය සත්‍ය, මාර්ගාරය සත්‍ය කියලා මේ සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේ අභ්‍යන්තර සම්මර්ෂණය හැටියට දේශනා අතාපරං සම්මසමානෝ සම්මසති අන්තරා සම්මසන මේ යෝගාවචරය තවදුරටත් මේ අභ්‍යන්තර සම්මර්ෂණය කරන එහෙම සම්මර්ෂණය කරමින් ඔහු කල්පනාවට ගන්නවා තණ්හාපනායන් කත්ත uppajjamana uppajjati කත්ත අත්ථ නිවිසමානා නිවිස මේ තණ්හාව කියන එක කොහෙද උපදින්නේ කොහෙද ඒක ඉපදිලා ඊටම් බැසගෙන සිටින්නේ කියලා යෝගාමචරයා කල්පනාවට ගන්න. යෝනිසෝ මානසිකාරයෙන් බලනවා මේ තණ්හාව කොහෙද උපදිනු ලබන්නේ කොහෙද පිවිසීලා මේ පවතින්නේ කියලා. යං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා uppajjamaana uppajjati එත්ත නිවිසමානා නිවිස. මේ ලෝකේ ප්‍රිය වූ මధుර වූ ස්වභාවයක් තියෙනවා නම් ප්‍රිය මధుර රූපාදිය තියෙනවා නම් මෙන්න මේවා තමයි තණ්හාව උපදින්නේ තණ්හාව බැසගෙන මේ ප්‍රිය මధుර රූප කියලා මෙතෙන්දි දේශනා කළා. ප්‍රතග්ජනයා ඊතා ප්‍රිය කරන මధుර වූ ඊතා මිහිරි වූ රූප ඒ රූපාදිය නිසා තමයි එමනන්නම් ඒ රූපාදීෙහි තමයි මේ තණ්හාව උපදින ලබන්නේ ඒවැ තමයි තණ්හාව බැසගෙන සිටින චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා uppajjamaana uppajjati etta nivisamaana nivita මේ විදිහට චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ දොරටු හය පිළිබඳව මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොහෙද මේ තණ්හාව උපදිනු ලබන්නේ උපදින්නේ බැසගෙන සිටින්නේ. ඒ තන් හයක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ සමුදය සත්‍ය දේශනා කරන තැන මේ තණ්හාව උපදින හැටි සටාකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මෙතරන සයාකාරයකින් දේශනා කළා. කොහෙද මේ තණ්හාව උපදින්නේ? දැන් චක්කු කිව්වහම ඇස ඇසත් ඇසහා සම්බන්ධ රූපාදියත් නිසා අන්න එතන තණ්හාව පහළ වෙනවා. ඒ වගේ සෝත කියන්නේ කන කනත් කනට ඇහෙන ශබ්දත් නිසා එතන තණ්හාව පහළ වෙනවා. ගාන කියන්නේ නාසය ගාණයෙන් ආග්‍රහණය කරන ගන්ධය නිසා එතන තණ්හාව පහළ වෙනවා උපදින. දිව්හා දිව රසය නිසා එතන තණ්හාව උපදිනවා තණ්හාව පහළ වෙනවා. කාය කායත් පොට්ටබ්බ කියන කායේ හැපෙන දේවලුත් නිසා තණ්හාව උපදිනවා එහි බැසගෙන සිටිනවා. මන කියන මනස විඥානයේ හිත මෙන්න මේක නිසා එතන තණ්හාව බැසගෙන සිටිනවා තණ්හාව උපදිනවා නැවත නැවතත් උපදිනවා. මෙන්න මේ හය පොළේ තමයි අර තණ්හාව පහළ වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. දැන් යෝගාවචරයා යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරනවා මෙන්න මේ විදියට තමයි මේ තණ්හාව පහළ වෙන්නේ. මෙන්න මේ තංගල උපදිනවා මෙන්න මේ දොරටු ආශ්‍රය කරගෙන තණ්හා මේවා බැසගෙන කාමදිල හිතෙනවා. ඒකට මේ දොරටු හය තමයි තණ්හාව උපදින තණ්හාව බැසගෙන සිටින ස්ථාන හය හැටියට මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරවතාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාරනවා යේහි කේති භික්කවේ අතීතමද්ධානං සමනාවා බ්‍රාහමනාවා යං ලෝකේ පිය රූපං සාත රූපං තං නිත්‍යතෝ අද්දක්ඛෝ මහණෙනි අතීත කාලයේ යං ශ්‍රමණ බ්‍රාහ්මනාදී කෙනෙක් මේ ලෝකයේහි කලින් කියන ලද ප්‍රියමනාප රූප චක්කුසෝත ගාන දිවහා කාය මන කියන මේවා නিত্য වශයෙන් දක්වන සදාකාලික සදාතනික හැමදාම පවතින නিত্য වස්තුවක් හැටියට දක්වන ඊළඟට සුව ලබා දෙන සැපය ලබා දෙන එකක් හැටියට දක්වන ආත්මයක් හැටියට දක්වනවා මේවා තුළ ආත්මයක් සත්වයක් පුජ්‍යලයක් ඉන්නවා කියලා එහෙම දක්වනවා ආරෝග්‍යතෝ අද්දක්කන ලෙඩ නැති මෙතන නිරෝගීකම කියන්නේ ලෙඩ නැති එකක් හැටියට නිරෝගීකම ඇති එකක් හැටියට එහෙම දැක්කන ඛේමතෝ අද්දක්කෝ සේම නිදහස් වෙනක් හැටියට නිර්භායකක් හැටියට දක්වනවා. තේ තණ්හං වඩ්ඩේතු. ඒ හැමදෙනාම මේ තණ්හාව වැඩුවගෙනවා. තේ උපදීන් වඩ්ඩේතු. ඔවුන් මේ උපදිය කියන පංච උපාදානස්කන්ධය පෝෂණය කළා වෙනවා. තණ්හාව පෝෂණය කළා වෙනවා. යේ උපදින් වඩ්ඩේසුන් තේ දුක්ඛං වඩ්ඩේසු. යම් කෙනෙක් මේ උපදී වැඩුවා නම් ඒ අය මේ දුක වැඩි දියුණු කළා වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාරනවා. අතීතයේ යන්තරං ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ චක්කසෝත ගාන දිව්හා කියන මේ දොරටු හය පිළිබඳව ඒවා නිත්‍ය වශයෙන් සදාකාලික දේවල් හැටියට ආත්මීය දේවල් හැටියට ආරෝග්‍ය කියන්නේ ලෙඩ දුක් නොසෑදෙන දේවල් හැටියට මේ ආකාරයෙන් දැක්කන. මේගොල්ල තණ්හාව වැඩුවා. තණ්හාව වැඩුවා නම් උපදි වැඩුවා. උපදිවඩුවා නම් මේ සේරම ජරා මරණ ආදී දුක් වැඩුව වෙනම කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ පිළිවෙලම තමයි අනාගතයට. අනාගතෙත් යම්තරං ශ්‍රමණ බ්‍රාහ්මණය ඔය විදියට කළා නම් ඒ අයත් මේ ආකාරයට දුක් වැඩුවා වෙනවා. දුක් වැඩි දියුණු කළා වෙනවා. වර්තමානයේ යම්තරං ශ්‍රමණ බ්‍රාහ්මණය ඒ කටයුතු කළානම් ඒ අයත් මේ ජරා මරණ ආදී දුක් වැඩුවා වෙනවා කියලා හිතන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාරනවා සේයතාපි භික්කවේ ආපානීය කංශ වන්න සම්පන්නෝ ගන්ධ සම්පන්නෝ රස සම්පන්නෝ සෝචකෝ විසේන සම්තට්ඨෝ මේක අපේ සරල වචනයෙන් ගන්නකොට මේ ආපානීය කංශය කියන්නේ මේ රාකලයක් වාගේ සා ඔඩමක් වාගේ ඔඩම කිව්වට තේරෙන්නේ නැහැ රාකලයක් කියලා අපි හිතමු රාකලයක් තියෙනවා. මේ රාකලය ඊ타මත්ම වර්ණ සම්පන්නයි. පාට බැලුවාම ඊ타ම හොඳයි පාට. ඊළඟට සුවඳ බැලුවත් ඊ타මත්ම හොඳ සුවඳක් මේකෙන් නික්මෙයි. ඊළඟට රස බැලුවත් බොහෝම මිහිරි රසක්. එතකොට මේ රාකලයේ වර්ණයත් බොහොම හොඳයි ගන්ධය සුවඳත් බොහොම හොඳට තියෙනම රසයත් බොහොම හොඳ එකක් තමයි මේ රාකලය. නමුත් එක කාරණයක් තියෙනවා සෝචකෝ විසේන සම්තට්ඨ. මේක අපට පේන්නේ නැහැ. මේකට විෂ කලවම් කළා. වර්ණවන්ත වුණාට සුවඳවත් වුණාට රස වුණාට මේ රාකලයට විෂ කලවම් කළා. ඉතින් මේ අවස්ථාවේ එනවා පුරුෂයෙක් හොඳටම පිපාස වෙලා. හොඳටම පිපාසයෙන් එනවා. ආවෑම් පස්සේ කියනවා එම්බා පුරුෂය ඔබට පිපාසය නම් මෙන්න තියෙනවා රාකලයක්. හැබැයි මේ රාකලය බොහොම ලස්සනයි වර්ණ සම්පන්නයි බොහොම හොඳ සුවඳයි ඊ타ත්ම රසායේ ඊළඟට නමුත් මේකට විෂ කලවම් කළා වහ දාලා කියලා අපි හිතමුකෝ මේකට වහ දාලා තියෙනවා පේන්නේ නැහැ වහ දාලා කියලා ඉතින් ඔබේ පිපාසය සංසිඳවා ගැනීමට ඔබ කැමතිනම් මේ රාකලයෙන් බොන්න හැබැයි බීරහිතන් ඔබ එක්ක මැරෙන්න පුළුවන් මරණය තරම් දුකකට හෝ ඔබ පත් වෙන්නට පුළුවන් මේ විස්තරය කියලා දෙනවා ආපු ආපු පුරුෂයාට දැන් එයා හොඳටම පිපාසයෙන් ඉන්නේ ඊළඟට මේ පුරුෂයා මොකද කරන්නේ මේ රාකලේ බොහොම වර්ණ සම්පන්නයි, හරිම සුවඳයි, හරිම රසයි. වෙන දෙයක් වෙච්චාවේ. මරුණොත් පස්සේ බලා ගන්නම කියලා හිතන් මේ පිපාසය නිමා ගන්න රාකලෙන් බොනවා. බීලා හිතන් ඔහු මරණයට හෝ මරණය සමාන දුකකට පත් වෙනවා. ඉතින් මේක මේ උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාළා. මේ ආපාණීය කන්තේ රාකලය වගේ තමයි උපමාට මේ ලෝකේ තියෙන ප්‍රිය රූප මధుර රූප කලින් විස්තර කළ චක්කුසෝත ගාන දිව්හා කාය මන කියන සදොර ඒවා ප්‍රිය රූප මధుර රූප හැටියට දේශනා කළේ අන්න එව්වා මේ රාකලයට උපමා කරනවා සමානයි හොඳටම පිපාසයෙන් ආපු පුරුෂයා වගේ තමයි මේ වට නිශ්චිත පුතුජන මේ જાතියෙන් જાතියට ජරා මරණ වලට පත් වෙමින් ඉදිරියට සසර දුව ඇවිදින ප්‍රතග්ජන ඒ රාකලයේ ආනිසංසයක නිමන්ත්‍රණය කළ පුරුෂයන් වාගේ තමයි මේ ලෝකේ හිතවත් අය අරගොල්ලෝ මේගොල්ලෝ මේ චක්කසෝත ආදී වශයෙන් මේ රූපාදීපේ රූපයන්ගෙන් එයාට ආමන්ත්‍රණ නිමන්ත්‍රණය කරනවා. දැන් නම් වශයෙන් ඔහම තිබුණාට අපි බෙදලා බැලුවොත් එහෙම මේ සාමාන්‍ය ජනයා සැපයයි කියලා විඳින දේවල් ඔක්කොම යස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ඇතුළත් වෙනවා. ඒ සාකලයේ තියෙන ආදීනමයත් මේව කියා දුන්න මගේ තමයි භික්ෂුන් වහන්සේලාට නම් ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලා ඒ කල්යාණ මිත්‍රය කල්යාණ මිත්‍රය කියා දෙනවා භික්ෂූන් වහන්සේලාට නම් සංවරය ඇති කරගන්න අස්කන්නාදාදී සංසරය පිළිතව ගන්න සිහිනුවන පිළිතව ගන්න කියලා හිටන් මේ විදියට කල්යාණ මිත්‍රත්වයේ ඉඳලා හිටන් කියලා දෙනවා. එහෙම කියලා දුන්නට අර විසසහිත රාකලය වෙන දෙයක් වෙච්චාවේ මැරුණොත් පස්සේනේ මැරෙන්නේ කියලා හිතන් ඒ පුරුෂයා බීලා මරණයට හෝ මරණය සමාන දුකකටපත් වෙනවා. මේ ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලා භික්ෂුන් වහන්සේලාට ඒ වගේම ගිහි පක්ෂයේ වැඩිහිටි අය ලාබාල අයටත් කොච්චර හොඳ නොහොඳ මේවා කියා දුන්නත් ඒ අය ඒවා සලකන්නේ නැතුව ඒ පංචකාමයන් ඔස්සේ ගිහිල්ලා හිටන් ආස්වාදයේ ඔස්සේ ගිහිල්ලා හිටන් මහත් වූ ආදීනමයකටපත් වෙනවා මෙන්න මේක තමයි උපමාව අර රාකලේ ආදීනම කියා දුන්නාම ඒක තියෙන සුවඳට රසට පාටට රැවටිලා හිටන් මරුණොත් මරිච්චාම කියලා බිව්ව මගේ තමයි මේ කොච්චර අවවාද කළත් කියලා දුන්නත් මේ පංචකාම ගුණයන්ගේ තියෙන ආදීනමය සලකන්නේ නැතුව ඒ පිළිබඳව ශෝමනස්සයට ආස්වාදයට ගිහිල්ලා ආදීනව මෙලෝ වශයෙන්ුත් පරලෝ වශයෙන්ුත් මහා ආදීනයකටපත් වෙලා මහා දුක්ඛ ස්කන්ධයකට හිමිකාරයෙක් වෙන එක. මේ විදිහට බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළා. ඉතින් අර ආචාර්ය උපාධ්‍යාන් වහන්සේ මේ මේ විදියට කරන්න මේ කටයුතු කරන්න ඉගෙන ගන්න උද්දේශයට කියන්නේ දැන ඉගෙන ගන්න බණ දහම් ඉගෙන ගන්න මේම සංවරයේ ඇති කරගන්න ප්‍රතිපත්ති පුරන්න මේ ශ්‍රමණ ප්‍රතිපදාව පුරන්න කියලා අවවාද අනුශාසනා කළාම ඒව ගානකට ගන්නේ නැතුව සේරම අතහැර දාලා හිටන් මේ පංචකාම නිසිරිත පැත්තට හැරෙනවා. එහෙම හැරිලා ඇතම් සරණ භික්ෂූන් මහානකමත් අතහැර දාලා හිටන් ගිහි බවටපත් වෙනවා. ගිහි බවටපත් වෙලා හිටන් දුස්චරිතාදියට යොමු වෙලා හිටන් අන්තිමට මෙලොව වශයෙන් දුකටපත් වෙනවා. පරලොව වශයෙන් දුකටපත් මේක මේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කර වදාළා. ඉතින් මෙන්න මේ වගේ තමයි අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනේම යම්තරං ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මේ ප්‍රියමනාප රූප මధుර රූප කියන චක්කුසෝත ඝාන දිව්වා කාය මන කියන මේ දොරටුත් ඒ දොරටු වලට හමු වෙන රූපාදී අරමුණුත් සැප වශයෙන් සුභ වශයෙන් නিত্য වශයෙන් ආත්ම වශයෙන් ගත්තනම් ඒ ඔක්කොම දුකට වැටුණා වෙනවා දුක වර්ධනය කළා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කර වදාළා ඊළඟට මේ උපමාවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ හොඳ පැත්ත අර වගේම කියනවා රාකලයක් මේක ඊ타ත්ම සුවඳයි ඒ වාගේම ඊ타ත්ම රසයි කාට බැලුවත් හරි හොඳයි සිත අල්ලා ගන්න ස්වභාවයෙන් යුක්තයි. ඉතින් එහෙම තියනකොට මෙතෙන්ට එනවා පිපාසිත වූ පුරුෂය. හොඳටම පිපාසය හැදිලා උගරකට වේලිච්ච පුරුෂයෙක් මෙතෙන්ට පැමිණෙනවා. පැමිණෑම් පස්සේ ඔහුටත් අර කලින් වාගේම කියනවා. මෙන්න පුරුෂය මේ තියෙනවා රා කලයක්. හැබැයි මේක හරිම සුවඳයි. හරිම රසවත්. පාට බැලුවත් බොහොම හොඳයි. මේ ඔක්කොම තිබුණත් මේකට වහදාලා තියෙනවා. විෂම ඉස්සර කළා. දැන් ඔබත් දැන් හොඳටම පිපාසෙන් ඉන්නේ ඒ නිසා කැමතිනම් මේක බීලා හිටන් පිපාසෙ නිවා ගන්න කියලා හිටන් ඒ පුජ්‍යලයාට කියනවා. ඉතින් මේ පුරුෂයා ඥානවන්ත පුරුෂයෙක්. එයා කල්පනා කරනවා මට දැන් හොඳටම උගරකට වේලිලා පිපාස තියෙන එක නම් හැබෑ. දැන් මේ රාකලය මේක රස වුණාට සුවඳ වුණාට මේකට වහදාලා තියෙනවා. වස මිශ්‍ර කළා. ඉතින් මම මේක බොන්න ගියොත් එහෙම එක්ක මං මරණයටපත් වේ එහෙම නැත්නම් මං මහා දුකකටපත් වේ මට මේ සුරා පිපාසාව වතුර ටිකක් බීලා හරි මේක නිවා ගන්න පුළුවන් දදි මණ්ඩක කියන්නේ මේ දීකෙත් කිරිමි දූපයන් ඉතුරු වෙන ජලය ඒ ටිකක් බීලා හරි මට මේ පිපාසය නිවා ගන්න පුළුවන්. ලුණු සහිත අස්සුණු දියෙන් හෝ මේ පිපාසය නිවා ගන්න පුළුවන්. මේ ලුණු කාඩි දියෙන් හෝ මේ සුරා පිපාසය මට සිඳවා සංසිඳවා ගන්න පුළුවන්. ඒ නිසා කතරම් රසවත් වුණත් කතරම් සුවඳවත් වුණත් වරණවත් වුණත් මම මේ රාකලය බොන්නේ නැහැ. මොකද මම බිව්වොත් එහෙම මම මහ දුකකට පත් වෙන්න පුළුවන් මම මරණයට හෝ පත් වෙන්න පුළුවන්. එහෙම හිතලා හිටන් ඒ පුජ්‍යලයා ඒ රා කලයේ බොන් වෙන. මේක තමයි උපමන. මෙතෙන්දිත් හොඳටම ආර උගරකට වේවිලා පිපාසයෙන් ආපු පුරුෂයා වගේ තමයි වට්ට නිශ්චිත කාලේ යෝගාවචරෝ දට්ටක්. ඒ කියන්නේ භාවනාවට බහින්නේ ඉස්සෙල්ලා භාවනා ගැන මොනවත් දැනුමක් නැති භාවනා කර්මස්ථානයක් ගැන භාවනා නොකරන කාලය නොකල කාලය අන්නේ කාලේ යෝගාවචරයා දත යුතුයි මේ හොඳටම පිපාසයටපත් වෙච්ච පුරුෂයව ඊළඟට ඒ පිපාසයෙන් පීඩිත පුරුෂයා අර රාකලේ ආදීනමය තේරම් අරගෙන නොදී හිටියා. ඒ වගේ භික්ෂුවක් නම් ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළි අරගෙන සද්වාරාණි පරිග්ගහෙත්වා කියලා කියන්නේ මේ දොරටු හය පරිග්‍රහණය කරනවා භාවනා මානසිකාරයේ වශයෙන් චක්කු සෝත ඝාන දිවහා කාය මන කියන මේ දොරටු හය භාවනා වශයෙන් සම්මර්ෂණය කරන්න පුළුවන් දැන් අපට ඇහැට රූපයක් හමු වුණාම ඇස් පියාගෙන භාවනා කරනකොට හෝ දර්ශනයක් ඇති වුනහම මේක අනිත්‍ය වශයෙන් සලකන්න පුළුවන්. එතකොට චක්ඛුද්්වාරයේ පරිග්‍රහණය කළාද? කනට ශබ්දයක් ඇහුනහම ඒක අනිත්‍ය වශයෙන් සලකන්නට පුළුවන්. ඊළඟට නාසයට ගඳ සුවඳක් දැනුණාම ඒකත් අනිත්‍ය වශයෙන් සලකන්නට පුළුවන්. දිවට රසයක් දැනුණාම ඒකත් අනිත්‍ය වශයෙන් සලකනවා. ශරීරයට පොට්ටම්බ පහස දැනුණාම ඒකත් අනිත්‍ය වශයෙන් සැලකෙනවා. ඊළඟට හිතට මනසට පරිණීව හෝ විවිධ අරමුණු වෙනවා. ඒ එන අරමුණු සේරම පරිග්‍රහණ කරනවා කියන්නේ මේ අනිත්‍ය වශයෙන් සලකනවා. අස්කන්නාසාදී දොරටු වලට හමු වෙන රූප ශබ්ද ආදී අරමුණු සේරම අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කිරීම භාවනාවට නැගීම තමයි මෙතන අදහස් කරන්නේ. ආයතන භාවනා කර්මස්ථාන වශයෙන් සදරට හමු වෙන රූපාදී අරමුණු අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා යෝනිසෝ මනසිකාරයෙන් සිහිනුවන පිහිටවල අන්න ඒක තමයි ඒවා පරිග්‍රහණය කරනවා කියන්නේ අල්ලාගෙන මෙනෙහි කරන අනිත්‍ය ආදී වශයෙන් අර පිපාසිත පුරුෂයා විෂමිශ්‍රෝ රාකලේ බොන්නේ නැතුව පන්නාදියෙන් තමන්ගේ පිපාසය නිවාගත්තා වගේ තමයි යෝගාවචර ආචාර්ය උපාධ්‍යාන් වහන්සේලාගේ අවවාද අනුසසනා පිළි අරගෙන භාවනා කර්මස්ථාන ලබාගෙන පිළිවෙලින් විදර්ශනා වඩලා හිටන් අවසානයේදී රහත් භාවයට පත් වෙනවා. ධර්මය අවබෝධ කරගන්නවා. ඒක අර පුජ්‍යලයා නිෂමිස්ත්‍ර වූ රාකලේ බොන්නේ නැතුව පැන්න ආදී ඥානවන්තව තමන්ගේ පිපාසය නිමාගත්තා වගේ. ඒ පැන්න ආදී වර්ග හතර වගේ තමයි සතර මාර්ගය. තන් වලින් නිවා ගන්නවා දදි මණ්ඩක කියන්නේ මේ දීකිරිය වල ඉතුරු වෙන වතුර ලුණු සහිත අස්වනදිය ලුණු කාඩිදිය කියන මේ සතර වර්ගයකින් සුරාපිපාසයේ නිමා ගන්නවා අනේ නිමා ගන්නවාගේ තමයි සෝවාන් සකරදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග සතර ඊළඟට ඒ පිපාසිත වූ පුරුෂයා පන්නාදියෙන් පිපාසය නිමාගෙන බොහොම සුවයෙන් තමන් කැමති දිහාකට යන්න මගේ තමයි ඉහත කියන ලද ආකාරයට අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට හමු වෙන රූප ශබ්දාදී අරමුණු අනිත්‍ය ආදී වශයෙන් සලකමින් සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන සතර මඟ සතර ඵලයන්ට පත්වෙච්ච මහරහතන් වහන්සේ ඊ타ම නිදහසේ කැමැති දිහාකට කැමැති ආකාරයකට වාසය කරනවා තණ්හාව සම්පූර්ණයෙන් නැති කරගන්න. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව. දැන් ඉතින් මේ සම්මර්ෂණ සූත්‍රයෙන් සෑහෙන වෙලාවක් මේ පින්වතුන්ට කරුණු කියලා දුන්නා. මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ජරා මරණ පිළිබඳව මේ ජරා මරණය කියන ලෙඩ දුක් මේ සේරම දුක් ජරා මරණ වලට ඇතුළත් වෙලා තියෙනවා මේක අනේක විද নানা ප්‍රකාර දුකක් වූ මේ ජරා මරණේ ඇති වෙන්නේ කොහොමද කියලා යෝගාවචරයා යෝනිසෝ මානසිකාරයෙන් බලනවා මේකට නිදාණය මොකද්ද හේතුව මොකද්ද කියලා. එහෙම සම්මර්ෂණය කරමින් බලනකොට යෝගාවචරයාට දකින්නට ලැබෙන මේ අනේකාකාර දුක්ඛම් කටළු වන ජරා මරණ ඇති වෙන්නේ උපදී නිසායි කියලා. උපදී. උපදී කියලා කියන්නේ මෙතන පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය නිසා තමයි ජරා මරණ ආදී සියලුම දුක්ඛම් කටළු එකතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් පංච උපාදානස්කන්ධය දුකයි කියලා දේශනා කළා කියනවා. ඊළඟට ජරා මරණත් අවබෝධ කරගන්නම ජරා මරණයට හේතුවත් අවබෝධ කරගන්න. ජරා මරණ නිරෝධයත් අවබෝධ කරගන්නම ජරා මරණ නිරෝධ පාරූපගාමිනී ප්‍රතිපදාවත් අර අවබෝධ කරගන්න. මෙතන ජරා මරණ නමින් තිබුණත් දුක්ඛාරය සත්‍ය, සමුදාය සත්‍ය, නිරෝධාරය සත්‍ය, මාර්ග සත්‍ය කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි අදහස් කරන්නේ. අයං මුච්චති භික්ඛවේ භික්ඛු සම්බසෝ සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ ජරා මරණ නිරෝධා මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කටයුතු කළා නම් අන්නේ තනත්තා මේ ජරා මරණ නිරෝධය පිණිස කටයුතු කළා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් නැවත මාරයක් මේ උපදී උපදී කියන මේ පංච උපාදානස්කන්ධය මේකට නිදාණය මොකද්ද කියලා බලනවා සම්මර්ෂණය කරලා බලනකොට දකින්නට ලැබෙනවා සංහාම තමයි මේකට නිදාණය කියලා. තණ්හාවක් දැනගන්නවා තණ්හාවට සමුදයක් දැනගන්නවා නිරෝධයක් දැනගන්නවා නිරෝධගාමිනී ප්‍රතිපදාවක් දැන එතනත් චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනගන්නවා යෝගාවචරය ඊළඟට කල්පනා කරනවා මේ තණ්හාව කොහෙද උපදින්නේ කියලා. යෝනිසෝ මානසිකාරයෙන් බලාගෙන යනකොට උට වටහා ගන්න පුළුවන් වෙනවා මේ ලෝකයේ තියෙන ප්‍රියමනාප මధుර රූපාදී නිසා තමයි මේ තණ්හාව උපදින්නේ කියලා. මොනවද ඒවා? චක්ඛු සෝත ඝාන ජීවා කාය මන කියන මේ දොරටු හය ආශ්‍රය කරගෙන තමයි මේ තණ්හාව උපදින්නේ කියලා හිතන් ඔව් හොඳින් තේරුම් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අතීතයේ හෝ අනාගතයේ හෝ වර්තමානයේ හෝ මේ කියන ලද අස්කන්නාසාදී දොරටු පිරිය රූප නিত্য වශයෙන් දැක්කනම් යම්කිසි සමන බ්‍රාහ්මණය සැප වශයෙන් දැක්කනම් සාන්ත වශයෙන් දැක්කනම් ආරෝග්‍ය වශයෙන් දැක්කනම් නිර්භය වශයෙන් දැක්කනම් මේ හැමදේනම තණ්හා වැඩුවා වෙනවා තණ්හා වැඩුවා නම් උපදි වැඩුවා වෙනවා උපදි වැඩුවා නම් සේරම දුක් වැඩුවා වෙනවා කියලා ඊටන් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉතින් මේ විදියට අර රාකලයේ උපමාවත් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා හොඳ පැත්ත නරක පැත්ත දෙපැත්තම ඉතින් අවසානයේදී මේ අනුව කටයුතු කරන යෝගාවචරයාට ඒ ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළි අරගෙන ඒ තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල කරගෙන සාන්ත අමා මහ නිවන් දකින්නට වාසනාව වෙනවා කියලා රහත් බව පුළුගන්නමින් බුදුරජාණන් වහන්සේ මේ සම්මර්ෂණ සූත්‍රය දේශනා කළා. පින්වත්නි දැන් පැයකටත් වැඩි කාලයක් ධර්ම ශ්‍රවණය කළා. ඒ කියා දුන්න ධර්මයට අනුව සමාධි විදර්ශනා භාවනා කරන්නට හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන. මේ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල බලයෙන් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් දකින්න හේතු ආසනාව වේවා කියලා පැතුම තබා